නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ උනච පරං භික්ඛවේ භික්ඛෝ ධම්මේ සුධම්මානුපස්සී විහෙරති චස්සු අජ්ජත්තික බායේසු ආයතනීයසු කතංච භික්ඛවේ භික්ඛෝ ධම්මේ සුධම්මානුපස්සී විහෙරති චස්සු අජ්ජත්තික බායේසු ආයතනීයසු ඉද භික්ඛවේ භික්ඛෝ සෝතංච පජානාති සද්දෝච පජානාති යංච තදු භයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති යථාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ හෝති තංච පජානාති යථාච උප්පන්නස්ස සංයෝජනස්ස පහානං හෝති තංච පජානාති යත්තාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුම්පාදෝ හෝති පංච පජානාති අවුරුන්නේ යෝගාසන මහා සංඝරත්නය අවසරයි අපි මේ මාතෘකා වශයෙන් සකස් කළ ඉදිරිපත් කරගත්තේ ආයතන පබ්බයේ දෙවෙනි ආයතනය සම්බන්ධව අපි පසුගිය දේශනා වාරේ 46 වෙනි දේශනාවතේ ඇහත් රූපයත් ඒ නිසා උපදින සංයෝජනත් පිළිබඳ ආරම්භයක් කරගත්තා. ඒක මේ ආයතන පරිවය පිළිබඳ ආරම්භය කියලා අපි හිතාගත්තොත් ඒ චක්ෂුෂය නැත්නම් ඇහ ඒට අරමුණ වන්නා වූ රූපේ කියන මේ දෙක ඇහ ආධ්‍යාත්මික අභ්‍යන්තර ඇතුළත ආයතනයේ වදිනුත් ඒට අරමුණු වෙන්නා වූ රූපයේ බාහිර ආයතනයේ වදිනුත් චසු අධ්‍යාත්මික බාහිරේතු කියනකොට ආධ්‍යාත්මික චක්ෂුෂයත් බාහිර වූ රූපයත් කියන මේ දෙක එතනදි කියනවා. ඒ වාගේම හයක් මෙතන දක්වනවා සෝත සද්ද ඝාන ගන්ධ ජීවහා රස කාය, පොට්ටබ්බ, මන, ධම්ම කිය. එතකොට මේ චක්ඛු, සෝත, ඝාන, ජීවා, කාය, මන කියනකොට හයයි. ඒ හය අපි ගන්නවා ආධ්‍යාත්මික වශයෙන්. ආධ්‍යාත්මික කියයි මේක පාලි භාෂාවේ දක්වන්නේ ඒ අපේ සාමාන්‍ය පුද්ගල సంతානයක් ගත්තාම උද්දං ආදතල පාදතල අදෝකේ සමත්තකා තජ පරියන්තං කියලා අවදෙදිස් කුණේ පූගන්නකොට අන්න ඔය පාතලයෙන් උඩ කේසමත්තෙන් යත හැම පිරිකෙව් කර ඇත්තා වූ මේ ශරීරය නාම රූප වශයෙන් ගන්න මේ ශරීරය ආධ්‍යාත්මිකයි මෙතන ආධ්‍යාත්මික කියන නමට මෙතන ගැලපෙන්නේ ආන්න එතනට තමයි මේ ඇහැ කන නාසය දිව ශරීරය මන කියන මේ හයක් නමුත් මේ හයට කෙලින් තනියම නැගී හිට ගන්න අමාරුයි. ඒකට ඒ කාන්තේම බාහිර ආයතන හයක් හේතු වෙලා පවතිනවා. ඇහැට රූප ගොදුරු වෙන්න වගේ ආපාතගත වෙන්න වගේම සෝතය කියන කනට ශබ්ද නැතුව පාළුයි අසරණයි පළුවයි අසම්පූර්ණයි ඒ වගේම තමයි නාසයට ගන්ධය දිවට රස, ආයත පහස, මනසට ධාත. එතකොට මේ චසු අධ්‍යාත්මික බාහිරේසු කියන ආයතනයේසු කියනකොට ආධ්‍යාත්මික ආයතන 6, බාහිර ආයතන 6 කියලා මේ දෙක අපි තේරුම් ගන්න ඕනේ. ඒකෙන් අපි ගිය සතිය ගත්තේ චක්කුංච පටිච්ච රූපේච කියලා ඔය සමහර සූත්‍රව දක්වන විදිහට මේ සතිපට්ඨාන සූත්‍රයේ චක්කුංච පජානාති රූපේච පජානාති කියන චක්ෂුෂය විශිෂ්ට ඥානෙ හොඳින් දැනගන්න ඕනේ. ඒ වාගේම ඒට පොදුරු වෙන්නා වූ නැත්නම් එය ඉතිකැවීමට දක්ෂකමක් ඇත්තා වූ එය උද්දීපනය කිරීමේ හැකියාව ඇත්තා වූ රූපය වර්ණ රූපය අපි හොඳින් දැනගන්න ඕනේ. ඉතින් මේ සබ්බ සූත්‍රයේ දරුවචන් වහන්සේ දේශනා කරනවා මම යමක් සියල්ල වශයෙන් දේශනා කරනවා නම් මේ ධර්මයේ ඒ සියල්ල තමයි ඇහත් රූපයක් යන මේ සියල්ල කෙනෙක් ගත යුතුයි. ඒ වගේම සෝතය, සබ්දය කියන මේ දෙක සියල්ල අපි දත සියල්ලට ගණනවා. ඒ වගේම මේ ආග්‍රහණය කරන නාසයත් ඒකට ආහාර වෙන්නා වූ, ගොදුරු වෙන්නා වූ, ආපාතගත වෙන්නා වූ, ඒක ඉතිකවන්ට උරුප්පන්න කුප්පන්න පුළුවන් වූ ගන්ධයක් අපි දැනගත යුතුයි. දිවයි රසයයි, කයයි පහසයි, මනසයි ධර්මයි. මේ අය දන්නේ නැතුව යම් කෙනෙක් මේ පස්සේ මේ සඳහන් කරන සංයෝජන ධර්ම ප්‍රහාණය කළයි කියලා කියනවනම් ඒක හුදු වචන මාත්‍රයක් පමණයි කියලා කියනවා. ඒක නිසා මේ සංයෝජන ධර්ම ප්‍රහාණය හෝ සංයෝජන ධර්ම හඳුනා ගැනීම හෝ සංයෝජන ධර්ම පිළිබඳ තමන්ගේ දක්ෂකම පරිත්‍යාග දිනු කරගන්න නම් මේ කලින් කියන චසු අධ්‍යාත්මික බාහිරේතු කියන ආයතන දරගන්න ඕනේ. ඉතින් මේක අපි ඊයේ පාර වතාවේ හොඳින් මතක් කරගත්තා වගේ ධර්මීය අත්තාව ඉතාමත්ම ගැඹුරුම තැන. ගැඹුරුම තැන. මේක දොළොස් ආයතන වශයෙන් පෙන්නනවා මේකටම අපි චක්ෂුෂයත් රූපයත් ඒ නිසා උපදින්නා වූ චක්ෂු විඥානය කිය. සෝතයත් සද්දයත් ඒ නිසා උපදින්නා වූ සෝත විඥානයේ කියන ඒ ඒ දෙක නිසා හට ගන්නා වූ සතුපපන්න කියලා කියනවා. තත් උපපන්න ඒ හටගත් දේ හයක් වෙනවා නම් ඒ හයත් එකතු වෙච්චාම 18ක් වෙනවා. අට්ඨාරක ධාතු අට්ඨාරක ආයතන වශයෙන් මේක සඳහන්. මේ තමයි මේ නාම රූප වශයෙන් බෙදලා තේරුම් ගන්න බැරි නම් ඒකේ නාම කොටස හතරකට බෙදලා ආයේ කියනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ වශයෙන් තියෙනවා. පංචස්කන්ධ වශයෙන් බෙදලා තේරුම් ගන්නට අමාරුයි නැත්නම් තවත් ಗುಣ විශේෂයකටපත් වෙන්නේ නැත්නම් මේ හයකට කඩලා පෙන්නනවා චක්කු සෝත ධාන ජීවා කාය මන. අර තමයි නාම රූපමයි. ඊට පස්සේ <clears throat> ද්වාදස ආයතන වශයෙන් පෙන්නනවා චක්ෂුෂයක්, රූපයක්, සෝතයක්, ශබ්දයක්, ධානයක්, ගන්ධයක් ජීවහා වත් රසයත් කායත් භාෂත් මනසත් ධර්මය. තවත් කල ලැබෙන්නට ඕන සෝතයත් චක්ෂුසයත් රූපයත් එයින් හට ගන්නා වූ චක්ක විඥානය. සෝතයත් ශබ්දයත් එයින් හට ගන්නා වූ සෝත විඥානයක් කියන අට්ඨාරස ක්‍රමයට බෙදීම තමයි අන්තිම බෙදීම. ඒ නිසා විපස්සනා භාවනාවක් කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම යෝගාවචරයා යොමු කරවන්න හදන්නේ එල්ල කරවන්නේ මෙන්න මේ අට්ඨාරස ධාතු අට්ඨාරස ආයතන තේරුම් ගැනීම සඳහා. ඒ තේරුම් ගන්න විදිය කෝක වෙතත් සංසාරෙට බැඳෙන පැත්තෙන් ගත්තොත්. ඒ නිසා තමයි මේවා පිළිබඳව මේ සබ්බ කියන මේ සියල්ල පිළිබඳව නොදැනීම නිසායි සංස්කාර පහළ වෙන්නේ. ඒ සංස්කාර නිසායි මේ පටිච්චසමුපාදයේ දුහලසන්න දුකට දුවන්නේ. ඒ අවිද්‍යාව දුරු කිරීම පැත්තකට තිබ්බොත් අපි මොහොතකට ඒ අවිද්‍යාවසා සංස්කාර පහළ වීමේ වැදීම සායෝගයක් සහභාගීත්වයක් සම්මාදමක් සිද්ධ වෙන්නේ චක්කුපටිච්ච රූපේ චුප්පටි චක්කු විඥානං කින්න සංගති පස්සෝ ආදි වශයෙන් දක්වන මේ සමීකරණය ඒ සූත්‍ර කොටස මේ සංයෝජන ධර්ම ගැන කතා කරනකොට විශේෂලාම කතා කරනවා. මොකද ඇහෙන් හට ගන්නා වූ ආස්තෝ ප්‍රදේශ, සංයෝජන ප්‍රදේශ, සංස්කාර ප්‍රදේශ අනන්තයි. මේක ලෝකේ රූප ලෝකේ කිව්වහම මේ පටලවා ගන්න තෝතන තමයි. රූප කියන වචනෙට ධර්මයේ අර්ථ දෙකක් දෙනවා. එකක් තමයි මේ ඇහැට පේන වර්ණ රූපේ. ආය සඳහන් කරනවා නිතරම වෙනස් වෙන සුළු ගති ඒ වගේම සතහන් ආකාර දක්වන දේවල් වලටත් රූප කියලා කියනවා. කියනවා බලනකොට රූපයත් රූපයක්, සාධ්‍යයත් රූපයක්, ගන්ධයත් රූපයක්, රසයත් රූපයක්, පොට්ටබ්බයත් රූපයක්. නමුත් අර ධර්මයට බහගෙන කටයුතු කරනකොට ඇර සාමාන්‍ය අපි රූපය කියලා කිව්වා මේ ඇහැට ගොදුරු වෙන දේ. නමුත් ධර්මයේදී අපි ඊට වැඩි ටිකක් සැලකිල්ලෙන් ඊට වැඩි ටිකක් ඉවසිල්ලෙන් කටයුතු කරන්න වෙනවා. රූප කිව්වහම නාම රූප කියන දෙකේ මේ ඇහැට පේන කොටසම නෙවෙයි. නමුත් අපි මේ විස්තර කරන්න හදන ක්‍රමයේ හැටියට සංයෝජන ධර්ම වැඩියම පහල කරවන්නේ සංස්කාර ධර්ම වැඩියම පහල කරවන්නේ චක්ෂු ආයතන මේ රූප ආයතන නිසා අර පටලවිල්ල අස්ෘතවත් පු탁ජනෙයින්ට බොහෝම ලේසියෙන් සිද්ධ වෙනවා ඒ නිසා සංයෝජන ධර්ම පහල කිරීම අතින් බලනවනම් ඉතාමත්ම ශීඝ්‍ර ප්‍රවාහයක් ශීඝ්‍ර ඇතිවීමක් විචිත්‍ර භාවයක් උත්සන්න භාවයක් මන්මත් කරවන ස්වરૂපයක් මනනන්දනීය ස්වરૂපයක් වැඩියක්ම අපිව නතු කරගන්න පුළුවන් ස්වરૂපයක් තියෙනවා ඒ නිසා සර්වඥ දේශනාවේදී ඉස්සල්ලාම ඇහ නැත්නම් ඇහත් රූපයක් ඒ නිසා හටගත් ආ වූ චක්කු විඥානයක් තියෙන තුනෙන් තමයි පටන් ගන්න. ඊට වැඩිය මන්ද වේග ගාමි අඩු විචිත්‍ර ආහාරයක් දක්වන ගියා ඒකයක් සංකල්පයක් නැත්නම් තමයි සංකල්පය ඒ නිසා අහකට වඩා අවබෝධ කිරීමක් වෙනවා අර නෝයාකාරී ස්වරූපයේ අදී ඊට වඩා මන්ද වේගයෙන් ක්‍රියා කරන්න ආවෝ ස්කෝපයක් සබ්දයක් අවදාහ ගැනීම වදාහ ගැනීම ලේසි ප්‍රායෝගිකව බලනවා ඊට පස්සේ තියෙනා වූ භාන ජීවවා කාය කියන තුනම අරිටත් වඩා ලේසි මේ තුනම එක පොදියටයි බුදුහාඳුර දක්වන්නේ. ඒ නිසා බාහ්‍ය සූත්‍රය වගේ තැන්වල දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං කියලා කියන්නේ. දිත්තේ දිත්තමත්තං කියලා කියන්නේ දුටු දේ දුටු පමණින් දුටු මතින් නතර වෙන්නේ. වැඩි දුර සොරන් ගහන්න යන්න එපා. සංස්කාර කරන්න යන්න එපා. ඒ දිගේ ප්‍රපංච කරන්න යන්න එපා. වැඩි පද එපා. ඒක තමයි අනාරමදී. ඒකෙන් තමයි අපේ පෞරුෂත්වයේ අපේ රුචිල්කම් වල අපේ සංයෝජන වල වැඩිම කොටසක් අපා හැරෙන්නේ මේ චක්කුංච පටිච්ච රූපේද කියන විදිහ නැත්නම් දිත්තේ දිත්ත මත්තම් ක්‍රමේ. ඒ නිසා ඉස්ලාම දැක්වාට මොකද? ඕක තමයි අන්තිමටම අත ගන්න වෙන්නේ. ඒ තරම්ම බොහොම මායාකාරී. ඊතානත්ම යොහුසුලයි ඊතානත්ම විචිත්‍රයි ඊතානත්ම උත්සන්නයි ඊගාවටයි සෝතේ වැඩේ ඊගාටයි මුද ඊටත් එහා යතට මේ තේරුම් ගැනීමේ පහසු සඳහා නෙවෙයි නමුත් මූලික වෙන නිසා විඤ්ඤාතය දක්වලා තියෙනවා ඒක නිසා අපි අද ගත්ත මේ සෝතය නැත්නම් ශබ්ද සෝත ඇහිීම ආදී කියන දේවල් ගැන ගත්තාම ඉතාමත්ම ගෞරවයෙන් ධර්මයට වුන්කම් දෙනවනම් ඉතාමත්ම ධර්ම ගෞරවයෙන් යුක්තව දිනපතා චර්යාවන් ක්‍රියාත්මක කරලා ඒ යෝගාවචර ස්වභාවයෙන් එදිනදා වැඩවල අක්මනේ පරියන්කයේ ගත කරනවා නම් මේ සෝතයත් සෝතය නිසා සෝතේට ආපාත වෙන සෝතේට ගොදුරු වෙන ආහාර වෙන ඒ සෝත ප්‍රසාදී කිතිකවීමේ දක්ෂතාවය ඇති සද්දය ඒ නිසා හටගත් ආ වූ පස්ස පංචමක ධර්ම සංස්කාර ස්කන්ධය එහෙම නැත්නම් ඉන්දාට ගන්න ආවෝත විඥානය පිළිබඳ තේරුම් ගන්නට පහසුවක් තියෙනවා මේ චක්ෂු ద్వාරය රූප ආරම්මණය කියන දෙකට වඩා ඒ නිසා එහෙම නමුත් මේ චක්ෂුසේට වඩා රූපේට වඩා මේ සෝතයත් අධ්‍යාප පිළිබඳ අවබෝධය අධ්‍යයනයේ පහසු වුණාට එකම සමීකරණය තමයි යන්නේ. එකම සූත්‍රය තමයි යන්නේ. එකම ප්‍රමේයය තමයි යන්නේ. එකම ක්‍රමෙමයි යන්නේ. මේකෙත් කියනවා ద్వාර ආරම්භන සාදුකපස්. ඒක ద్వාරය කියලා කියන්නේ සෝත ద్వාරය. ඒකට කියනවා සෝත ප්‍රසාදය. ඒක නැත්නම් කණියතා වූ උපරාත් ගතිය. පැහැදිලි ගතිය. ඒක රූප ධර්මයක් විදිහටයි මේ ධර්මයේ සඳහන් කරන්නේ. නමුත් අනිකුත් රූප වලින් ඇති කරන ශබ්ද මේ ප්‍රසාදයට වටනට පස්සේ මනින්න පුළුවන්, කිරන්න පුළුවන්, දිහාව කියන්න පුළුවන්, හඬ කියන්න පුළුවන්. මේ සෝත ප්‍රසාදයේ තියෙනවා අර අනිකුත් රූප ධර්ම එකිනෙක ගැටීම නිසා ඇතිවෙනා වූ ශබ්දයන් වෙනකොට හඳුනා ගැනීමේ ශක්තියක්. කොපවත් ගතියක්. ඒ නිසා බැලුව බැලමට පේන්නේ කනේ ඔපේ කියන එකෙන් සද්ද ඇති වෙන්න විදියක් නෑ. ඒකෙන් එහෙම සද්ද ඇති වෙන්න පටන් අරගත්තොත් අපිට ඉන්න පරන්න හම්බුනේ. අනිකුත් රූප වලට දින ශබ්ද ඇති කිරීමේ ශක්තිය හැප්පෙන්න පුළුවන් ඒවා අනික් කටියත් එක්ක ගොරෝසු වෙලා ඇතිලිලා අන්නේ හැම ශබ්දයක්ම ඇහිීම සඳහා කන ලෑස්ති වෙලා ඉන්න නිසා කනේ ශබ්ද නැහැ වෙන විදිහට කියනවා නම් චක්ෂු චක්ෂු ප්‍රසාදයට පේන්නේ නැහැ චක්ෂු ප්‍රසාදේ අන්ධයි ඒකට පේන්නේ ඒක නෙවෙයි එයින් පිට ඕනම දෙයක් පේනවා චක්ෂු ප්‍රසාදේ චක්ෂු ප්‍රසාදේ පේන්නේ සෝත ප්‍රසාදයේද සෝත ප්‍රසාදේ ඇහෙන්නේ නැහැ අනිකුත් ඕන සබ්ජෙක්ට් එකයි. ඉතින් හරි ගැටලුවක් මෙතන තියෙන හරි ප්‍රශ්නයක් තියෙන්නේ මේ ශෝක ප්‍රසාදය අපි කොහොමද දැනගන්නේ ඒක අහන්න බෑ. ඒකට පුළුවන් නේ ඉතින් පරිබාහිර ඕන දෙයක් අහන්න විතරයි. මේක ඒක විදියකට උපමා කරනවා දානත්ම ලෝකයේ තියෙන හොඳම අඩුව ගත්තොත් ඒ කඩුවට පුළුවන් ඕන දෙයක් කපන්න නමුත් ඒ කඩුවට බෑ තමාව කපා ගන්න. කඩුවට කඩුව කපන්න බෑ. අපේ දබරගිල්ල අරගෙන ඒ ඇඟිලියාගේ ඒ ඇඟිලියාව අල්ලන්න බෑ. ඒ ඇඟිලියාගෙන් පුළුවන් වෙන ඕන එකක් ඇඟිලියක් ඕන එකක් අල්ලන්න. ආන්නේ වගේ මේ චක්කු ප්‍රසාදේ ගත්තාම සෝත ප්‍රසාදේ ගත්තාම ඒව අමුතු ಜಾති රූප. සෝත ප්‍රසාදයට පුළුවන් ශබ්ද අහන්න නමුත් කවදාකවත් Tamange ශබ්ද අහන්න බෑ. අහන්න පුළුවන් වුණොත් එහෙම ඉතින් හැම වෙලාවෙම ඒක අහා ඉඳී එතකොට ගොඩේ එන්න බැරි තත්ත්වයක් තියෙනවා. නමුත් හොඳට භාවනා කරන කට්ටිය දන්න ශබ්ද මොනවාක්වත් නැති වෙනකොට අමුතු ශබ්දයක් ඇහෙන්න පටන් ගන්න ගැටියකුත් තියෙනවා. මේක තමයි ඇත්තටම කොච්චර කිව්වත් මේ සෝතප්පසාදයෙන් ශබ්ද ඇති වෙන්නේ නැහැ සෝතප්පසාදයෙන් පුළුවන් වෙන්නේ පිටින් එන ශබ්ද අහන්න තමයි කියලා පිටින් එන ශබ්ද ඔක්කොම ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් භාවනා මාර්ගයෙන් හෝ නිස්සද්දයෙන් ගිහිල්ලා භාවනා කරගෙන කරගෙන යනකොට පුදුමාකාර විදිහට ඒකාකාරී ශබ්දයක් ඒකට කියනවා කම්බරේ අඳෙයි කියලා. මේක අහපු දවසට පුළුවන් වෙනවා මේ ශබ්ද වලින් එන බාධක කරදර අයින් කරගන්න කොහේ කවුරු මොනවා කතා කරත් Tamante කණෙන් එන ශබ්දය අහගෙන ඉන්නවනම් අපිට ඒක පිටින් එන ඒ කටළු කතා අයින් කරගෙන ඒ කම්බරේ යනට කන් දීගෙන ඉන්න පුළුවන් නම් මේකත් එක විදිහක භාවනාවක්. හැබැයි මේක මේ බෞද්ධ භාවනාවකින්ම කළ යුතු දෙයක් නෙවෙයි. බෞද්ධ භාවනාවේ හම්බෙට දෙයක් බව මෙතෙන්දී අපි අමතර කාරණාවක් වශයෙන් මතක් කරන්න පුළුවන්. ඒ උනා ඒ කියන්නේ මේ සෝතය මොකද්ද අහමින් ඉන්නවා. පිටින් සාද්දයක් ආවොත් ඒකට යනවා. එහෙම නැත්නම් ඒක දිගට ගලන ගල්මකුත් තියෙනවා. ආන්නේ ගල්න ගල්ම හමු දවසට තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ අපි නිස්සද්දතාවයට අහුම්කම් දුන්නයි. අපි කම්බරේ අඬට අහුම්කම් දුන්නයි. මේක භාවනාදී ලැබෙන දෙයක් මිසක මේක භාවනාවක් කියලා හිතන්න නරකයි. ඒ මොකද පාළු ගතිය කියලා කියන්නේ මේකට තමයි. අපි ලෙඩ වෙලා ඇඳක වැතිරලා ඉන්නකොට පහළ රෝම් පිටේට ගියාම එහෙ නැත්නම් අඳුරු පාළු තැනකට ගියාම කන් දෙකේ විශාල සද්දයක් එන්න පටන් අරගන්නවා. අපිට තේරෙනවා එතකොට අපි තනි වුණා අපි කොටු වුණා කියලා බයක් ඇති වෙනවා. මෙන්න මේක භාවනාවේදී තේන්න පුළුවන්. අපාර භාවනා යෝගාවචරෝ වාර්තා කරනවා. සද්ද අහගෙන ඉන්නකොට සද්ද දෙකක් මැද ඉක්මනට ගලන දෙයක් කියනවා. ඒ කියන්නේ සෝත ප්‍රධානේ මොකක්දෝ මේ ආයතනේ පවත්වන ගතියක් තියෙනවා. මේකට පිටින්ගෙන ශබ්ද මේ සෝත ප්‍රසාදේ පවතින ශබ්දේ තමයි මූලිකම වෙන්නේ ඊට වැඩි ගොරෝසු ඕන ශබ්දයක් ආවොත් ඒ කන ඒ දිහාවට හැරිලා ඒ ශබ්දය අහන අහන්නෙක් බවට ඒ පුද්ගලයා අහන්නෙක් බවට පත් වෙනවා වෙන විදිහට කියනවා නම් හිත මේ සෝත ප්‍රසාදේ යොමු වෙච්චාම ඒක දිගේ ඉතින් දෝරේ ගලන්න පටන් අර ගන්නවා ආසේ අනුසේ ධර්ම ආශ්‍රේ ආශ්‍රව ධර්ම සංස්කාර මේ ඇතිවීමේ දැක ගන්නත්තේ නැත්නම් නැත්නම් මේ සෝතේ කියලා කියන්නේ කෙලෙසිච්ච දෙයක් නෙවෙයි පිටින් එන ශබ්ද කියලා කියන්නේ කෙලෙසිච්ච දෙයක් නෙවෙයි ඒ වගේ ආශ්‍රව නැහැ ඒ වගේ සංයෝජන නැහැ මේ දෙක එකතු වීම නිසා ඒට හිත ගියොත් අහන්නේක් බාටපත් උනොත් එතනදී ආයෝනිසමස්කාරයේ යෙදුනොත් නිත්‍ය සුඛ සුභ ස්වરૂපයට මේක බැලුවොත් මැත්තේ ආයෝ මේ සංයෝජන ධර්ම ආශ්‍රව ධර්ම අනුසේ ධර්ම සංස්කාර රාශි පහළ යන්න වෙලාවක මේ හේතු වෙන්නා වූ සෝත ප්‍රසාදයක් ඒක රූප ධර්මයක් ඒකට ආපාතගත වෙන්න පිටින් ඇවිල්ලා වදින සද්දේ රූප ධර්මයක් මේ දෙකේ එකතු වීම නිසා යම් ආකාරයකට සෝත විඥානයක් පහළ වෙලා ඇහ නාසය දිව ශරීරය අමතක කළා කන විතරක් වැඩ කළා ඒකම අවධානය යොමු කරන අහන්නෙත් බාටපත් වුණාට පස්සේ තමයි අයෝනිසෝ ධර්ම යෝනිසෝ ධර්මතා අනුව අපි නිවන් මාර්ගයටද සංසාර මාර්ගයටද කියලා තීන්දුව වෙන්නේ. ඉතින් ඒ නිසා අර චක්ෂුෂේමේ සිද්ධිය ඉතාමත්ම යොසුලව කාර්යක්‍රමව උත්සන්නව සිද්ධ වෙනවා ඊට වැඩිය මන්ද වේගයකින් ඊට වැඩිය අඩු මත් කරන සුළු ස්වරූපයකින් අනේ සිද්ධ නිසා කන පිළිබඳව අවබෝධය නැත්නම් මේ සෝත ප්‍රසාදය නැත්නම් සෝත ආයතනය සද්ධාරම්මණය කියන මේ දෙක පිළිබඳ අවබෝධ වෙන්න නම් ඇහිම පටන් ගන්නවත් එක්කම වැඩි දුර කුණු වෙන්න කලින් වැඩි දුර වැඩි ඔද්දල් වෙන්න කලින් වැඩි දුර වැඩි කොහො කොහො වෙන්න කලින් වහාම ඒට හිත යොදවලා මෙනෙහි කිරීමකින් මේ සිද්ධ වෙන්නේ කනට පිටින් ආපු සද්දයක් පිටිකවල අපේ අවධානය දෙන්න ගිය එකයි දැන් ඇහිව සිද්ධ වෙනවා මෙන්න මේ අවධානයෙන් බලන් ඉන්නවා නම් නිවැරදි ධර්ම අවබෝධ කෙනෙකුට එක්කෝ මේ කනට මිසක් මේ ශබ්ද ඇහැට වැටුණාට ඇහැ කිතිකවන්න බෑ මේ ශබ්ද නාසයට ගියාට නාසය කිතිකවෙන්නේ නැහැ දිවට ගියාට කිතිකවෙන්නේ නැහැ ශරීරයට ගියාට කිතිකවෙන්නේ නැහැ මේවා කිතිකවන්නේ එකම දේ සෝත ප්‍රසාදේමයි වෙන අප්‍රසාද නෙමෙයි කියලා අනුගාමී සෝත අප්‍රසාදයට ආවෝ මේ සද්දයේ කිටි කැවෙන ගතිය. සද්දයට උනන්දු වෙන ගතිය, නතු වෙන ගතිය, සද්දයේ බදා අල්ල බදා ගන්න ගතිය සංසේ සෝත ප්‍රසාදේ හෝ අවබෝධ කරගන්න. එහෙම නැත්නම් සෝත ප්‍රසාදේ රූපයක් වදිනට වැඩක් නැහැ. ගඳක් වදිනට වැඩක් නැහැ. ස්පර්ශයක් වදිනට වැඩක් නැහැ. ඒකට අවශ්‍ය කරන්නේ මේ විදිහට සෞඛ්‍ය සම්පන්න වැඩේ වෙන්න නම් සද්දේමයි. සද්දාරාමනේ. සද්දාරාමනේ තමයි මේ තට්ටු කරන ගතියදී. වෙන දෙයකින් සෝතේ නැගිටවන්න බෑ. කුචි කවන්න බෑ. ආපాతගත වෙන්නේ නැහැ. ඒ නිසා අඩු ගන්න සමහරලාට එහෙව් සංවේදී වූ කනට දැන් මේ සද්දයක් වටනවා. ඒ සද්ද ස්ත්‍රී සද්දයක්, පුරුෂ සද්දයක් වහමින් දකුණින් ආවි කියලා. මේ සද්දය ගැන හෝ අපට අවබෝධය ලබා ගන්න අවධානය යොමු වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් හිතන්න පුළුවන් මේ සද්දයක්, රූපයක් මේ යන විවාහගීත ගැනීම නිසා ඒක රෙජිස්ටර් කරන්න. ඉදිරිපත් වෙච්ච හිත පොතන නොතිබුණා නම් මේ කතාවේ හරියක්. මේ කතාවේ මෙතන මේ ලියාපංච වීම වෙනකොට ඇහි කිසි වැඩක් වෙන්න බෑ. නාසයේ වැඩක් වෙන්න බෑ. දිවේ වැඩක් වෙන්න බෑ. කයේ වැඩක් වෙන්න බෑ. මෙතන දැන් රූපයයි ශබ්දයයි එකතු වෙච්ච තැන හිතේ තෙන්න ගිහිල්ලා මේ දෙන්න එකට පුරුද්දන ගතිය ඊට පස්සේ මේ දෙන්නගෙන් දිගට પરම්පරාව බෝ වෙන ගතිය වතේ මේ දෙන්නා පුරුද්දන සෝත විඥානය හෝ අවබෝධ කරගන්න. මේ තමයි තාමත්ම දක්ෂ ඉතාමත්ම අප්‍රමාදී එන්නකොටම මෙනෙහි කිරීමට දක්ෂ කෙනෙක් බොහෝ කාලයක් මෙනෙහි කරුවට පස්සේ මේ අඩියට අත දාලා අල්ලන හැටි. මුක්කෝතේ වැටේ. එතන සද්දේ වැටේ. එතන සෝත විඥානෙ වැටේ. මේ සෝත විඥානෙන් පස්සේ තමයි ඉලෙක්ට්‍රික දුවේ ශක්තිය ඇති. එතෙන්ට එනකන් මේ තුන් දෙනා එකතු වෙනකන් අපි සෑම වෙලාවකම මේ නිප්ලේටි කරේ. ඒක නිසා අපි හිතමු අපි රූපයක් දිහා බලාගෙන ඉතාමත්ම රාග හැඟීමකින් කෙලස් උපදිනා ස්වරූපෙන් හිතයි කියලා එතකොට අපිට කියන්න පුළුවන් අනුප්පන්නස්ස සංයෝජනස්ස ආයතින් උප්පාදෝ හෝති සංජපජානාති මගේ හැට පෙර නොතිබුණු විදියකට සංයෝජන ධර්මයක් ඇවිල්ලා මම දැන් ඒ රූපෙට අටක් අරගෙන ඇස් දෙකමුත් දල්වාගෙන ඉතින් ඒක හිතෙන් ස්පර්ශ කරමින් ඒක දිහා බලන්න. ලෝභයෙන් හෝ නැත්නම් ද්වේෂයෙන් වෙන්නත් පුළුවන්. කොහොම බලන් ඉන්නකොට අපේ කනට හිත ගියයි කියලා ඒක ඒ වෙලාවෙම මෙතෙක් වෙලා තියෙන සංවේද ධර්ම සියල්ලම 100ක් වැටෙනවා. මොකද කන පටන් ගන්නකොට කණේ වැඩේ පටන් ගන්නකොට පටන් ගන්න නික්ලේශී තන. ඒකොටම අපිට දැනගන්න පුළුවන් නම් ඒකයි අයුනිසෝමනසිකාරයේ ක්‍රමය මේ නික්ලේශී තනින් පටන් අරගත්තා නම් ඒක නික්ලේශී බව දැනගත්තා නම් ඒකට අප්‍රමාද වුණා නම් ඒක මෙනෙහි කරා නම් ඒක දැනගැනීම සියල්ල දැනගැනීම බව දන්නවා නම් ඒක යොමුතුමන් සාධුවන බව දන්නවා නම් අපි වහාම යෝගාවචර ස්වරූපේ අර ලෝභ සහගත ද්වේෂ සහගත හෝ ඇහිමත් වීසිටන ගතියෙන් වෙන ආයතනයට යනකොටම අපිට සුද්ධ අවස්ථාවක් ලැබෙනවා ආයෙත් පිරිසිදු වෙයි. අනුසේ ධර්ම නැති මේ ආශ්‍රව ධර්ම නැති සංයෝජන ධර්ම නැති ඔන්න සෝත වීති පද්ධතියක් පටන් ගන්නවා. පටන් ගන්නකොට ලාභයි එක පිරිසිදුයි සෞඛ්‍ය සම්පන්නයි. පිවිතුරුයි. නමුත් ඒ පිවිතුරුකම වහාම කෙලසෙනවා අයෝනිසමංස්කාරයෙන් හිතියොත් ප්‍රමා වුණොත් මේ ධර්ම දොඳන්නේ හිතියොත් එන්නේ මේ ප්‍රමාදයට පස්සේ આવුනොත් නම් සමහරට ඒ ඇහි ඇති වුණා වගේම දැන් අහන දේ පිළිබඳව ආසාවක් තරහක් ඇති වෙන්න ඉඩ තියෙනවා. මෙන්න මේ එක ద్వාරයක ඉඳලා තව ద్వාරයකට පැනීමේදී මේක බොහොම ශීක්‍රේ ඉතී ඉබේම සිදුවෙන දෙයක් ඒ සෑම වෙලාවකම නිවනට දොරක් එහෙම නොතිබුණා නම් අපේ සර්වඥාන්සේගේ ධර්මයේ නෛර්යානික වෙන්නේ නැහැ. නෛර්යානික වෙන්නේ හැම චිත්තක්ෂණයකම. මැද මෙන්න මේ වගේ නික්ලේශී අවස්ථාවක් තියෙනවා. සංයෝජන ධර්ම දුරු අවස්ථාවක් තියෙනවා. ඒ වෙලාවේදී ඒ සුද්ධ වශයෙන් කන හෝ ආબોධ කරයි සද්දේ හෝ අවබෝධ කරයි එහෙම නැත්නම් ඒ උපදුනා වූ මේ සංයෝජන ධර්මෝ අවබෝධ කරයි නැත්නම් අර සාධෝත විඥානේ අනිකුත් පස්ස පංචමක ධර්ම හෝ අවබෝධ කරයි ඒ අවබෝධ කරන තාකල් අර මත් වෙලා කාංකලු සද්දයකට මත් වෙලා ඒ දිගේ අන්ධයෝ වාගේ මේ වීර්යලියෝ වාගේ ඒකට මත් වෙලා යන අනුශේධ ධර්ම මේ ආශ්‍රව ධර්ම නතර කිරීමට ලොකු අවස්ථාවක් තියෙන සාතරුවත් යනන්තේ දේශනා කළා මෙන්න මේ චිත්තක්ෂණයට ඉක්මන් වුණොත් ඉක්මන් වෙනවා කියන වචන වැරදි අප්‍රමාද වුණොත් සතිමත් වුණොත් අඩුගානේ මේ ධර්ම තේන සුතමේ ඥානෙ ඇති සුත්තාන සංවරේ සම්පඤ්ඤා සීලමේ ඥානං කියන විදිහට සීල භාවනාව ඇති කෙනෙකුට හැම චිත්තක්ෂණ දෙකක් අතරමැදම බුදුන් දකින්න පුළුවන් ගැටයක් තියෙනවා තමන් ඉන්නේ කොතන වුණත් ප්‍රශ්නයක් නැහැ. තමන් මොන කෙනෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. බාල මහල වෙනසක් නැහැ. ඉස්ත්‍රි පුරුෂ ભેදයක් නැහැ. මෙන්න මේ දුර්වලතාවය මෙන්න මේ තලිර නොතිබුණා නම් කවමදාකවත් ගොඩේමක් කරන්න මොකද අපි සංයෝජනයේ සංයෝජනයේ තමයි යන්නේ. ආශ්‍රවයෙන් ආශ්‍රවයට තමයි යන්නේ. අනුසයෙන් අනුසයට තමයි යන්නේ. නමුත් මෙන්න මෙතන තියෙන සුද්ධ අවස්ථාව. ඒකයි කියන්නේ හැම චිත්තක්ෂණ දෙකක් මැදම සතිමත් පුද්ගලයාට අප්‍රමාද පුද්ගලයාට මේ එයින් නිපන් එතන උපන් නිවනක් කියන. මෙන්න මේක දැක ගන්න නම් සරුවචනාංශයේ ගොරෝසු තාලෙට මතක් කරලා දෙනවා ඇහැ අනිත්‍ය බවත් දුක බවත් අනාත්ම බවත් වටහාගෙන තියෙනවා නම් දකින්න රාක් රූපය අනිත්‍ය දුක් අනාත්ම බව වටහාගෙන තියෙනවා නම් ඒ දෙක නිසා හට ගන්නා වූ යම් තාක් චක්ක විඥානයේ සියල්ල අනිත්‍ය බව දන්නවනම් ඒක තමයි අර සංයෝජන ඇති නොවෙනාතාවයක රූප බලනවායි කියලා කියන්නේ. සංයෝජන ඇති නොවෙනාතාවයක සද්ද ඇහෙනවායි කියලා කියන්නේ සෝතයක් පටාගනි සද්දයක් වටාගනි ඒ දෙක නිසා හටගත් ආ වූ අනිකුත් එයි නිපන් ධර්ම තදූපපන්නේ වටාගනි. ඒ නිසා ਸਰවඥ වහන්සේ රූප බලනවා. උනාගේ රූප බලනකොටම උනා දන්න දැන් ක්‍රියාත්මක වෙන්නේ ඇහැ බවත් මේ ඈ කිති කැවෙන්නේ වර්ණ රූපකින් බවත් මේ නිසා චක්කු විඥානයක් පහළ වෙන බවත් ඒක අයෝනිසමස්කාට වැටුනොත් ඒ දිගේ කෙලස් පහළ වෙන බවත් උන්වහන්සේ හොඳට දන්න නිසා රූපකින් බෑ උන්වහන්සේ කෙලකක් උන්වහන්සේ වෙනුවට රූපේ ඇති හැටි දැනගන්න කනේ ශබ්දේ ඇති හැටි මේ ඇහි ඇති හැටි දැනගන්න කනයි රූපයයි ශබ්දයයි ඇහැ රූපය එකතු වෙච්චාම ඒ උපදනා වූ විඥානයේ පහළ වෙන හැටි දැනගන්න නිසා උන්වහන්සේට මේ පිළිබඳ ආධ්‍යාත්මිකව ඇති බාහිරව ඇති දැනුම අපේ හිතකට හිතා ගන්නවත් අපිට තියා දෙවියන්ට ප්‍රඥාවක් හිතා ගන්න. ඒ තරම්ම අප්‍රමාදී. ඒ තරම්ම සති වේපුල්ලයි. ඒ තරම්ම සම්පජඤ්ඤයි. මොහොතුන් වහන්සේ අදහනවා මේ සෑම බණ කියන බණහන ඔක්කොටම මේ හැකියාව තියෙනවා. ඒ සරුවත්යන් වහන්සේ මිනිස්යාට මේ දේ කියන බව අදහපු බව අදහන මිනිහට තමයි කියන්නේ සම්‍යක් දෘෂ්ටිකය කියන්නේ. සරුවත්යන් වහන්සේම අදහන බව මිත්‍යා දෘෂ්ටිකය දන්නේ. මිත්‍යා දෘෂ්ටිකය හිතන්නේ එහෙම හැකියාවක් තියෙන බ්‍රහ්මයින්ට පමණයි කියලා හිතනවා Hindu ඇත්තෝ. සාර බලධාරී දෙවියන් පමණයි තියෙන්නේ කියලා හිතනවා අනෙකුත් දේවවාදී ඇත්තෝ සරුවත්යන් වහන්සේට තිබුණා කියලා සරුවත්යන් වහන්සේ පිළිගන්නේ නැහැ. සරුවත්යන්ට එහෙව් දැනුමකින් මේ සෝආකාර ධර්මයේ දේශනා කියලා උන්දලා ධර්මයට සලකන්නේත් නැහැ. ඒ සඳහාම ජීවිතේ පූජා කළ යුතුයි කියලා පූජා කරපු සංඝයාලා ගණන් ගන්නෙත් නැහැ. ඒක නිසා යම් කිසි කෙනෙක්ගේ සරුවචනාතිගේ සාපනතා දාණය මෙන්න මෙහෙම දෙයක් කියලා මේ වගේ ධර්ම තේරුම් අරගන්නකොට ගැඹුරට මේ චින්තාමය ඥාන වේදලා බලනකොට එන්නේ ඒකයි මේ සත්‍යධර්මයේ කියලා කියන්නේ. ඒ ඒ චිත්තක්ෂණයේ කෙනෙකුට පිරිසිදු වෙන්න ඉඩක් තියෙන බවයි. එහෙම නැත්නම් මේ පාපතරය කාලකන්‍ය කියලා කවුරු ගල් ගහන එක නෙවෙයි. එහෙම නැත්නම් අපි පෞකාරය අපිට බෑ මේකෙන් ගොඩ එන්න කියලා නැති බැරි කම නැති සංඥාව ගන්න එක නෙවෙයි. මේ ධර්මයේ තියෙන විරි ආරම්භ කතාවමයි ප්‍රඥාවන්තස් ආයන් ධම්මෝ ආයන් ධම්මෝ දුප්පඤ්ඤාස මෝඩේන බුබ්බඩේන නෙවෙයි. ඥානවන්තයාටයි තියෙන්නේ අන්නේ සරුවචනාදී ඇදහුවා. උන්වහන්සේගේ සාධර්මයේ තියෙන මේකයි කියලා අදහනකොට ධර්ම රත්නය. ඒකටනේ අපි මේ මේ වෙලා ඉන්නේ. ඒකටනේ අපේ ඥාතින් අතහැරලා වස්තු අතහැරලා මේ මේ වෙලා ඉන්නේ කියනකොට අපිත් මේ සංසාර බය දැකෝ సంతානේ කොට ඉන්න දඟල සංගණණයට වැටෙනවා කිව්වහම බුදු වුණා වගේ වැඩක් තමයි. මේ තුන මේ බුද්ධ ධර්ම සංඝ කියන එක ගැඹුරින් අවබෝධ කරනකොට සෝවාන් වුණයි කියලා කියනවා. ආය නෑ කියන්නේ නැතුව බෑ කියන්න බැරුව අවික්කප්පසාදයටපත් වුණාම සෝවන් වුණා කියන්නේ. ඉතින් අපි ඔක්කොම ඉන්නේ නාහක තැනක් නෙවෙයි ඉන් ඉස්සරහ. නිසා කොහොම මාර්ගස්තේ. ඒ යමුරට යනවා කියලා කියන්නේ වඩ වඩා ධර්මයට ගෞරව කරනවා කියලා කියන්නේ මේ ධර්ම කොටස ගැඹුරු බව හැබෑව. එක සැරයක් අහුවට නොතේරෙන බව හැබෑව. නමුත් මේක තමයි අවබෝධ කරගත්තේ මේකයි සියල්ල. මේක අවබෝධ කරගත්තේ යුතුයි කියලා කටයුතු කරනවා නම් අනේ ඒ චිත්තක්ෂණයක තියෙන පිවිතුරුකම්. වැඳිය පිළිවිතු තත්ත්වයක් ඇතිවෙනවා. ඒ නිසා සතිපට්ඨානේ අවසානයේ ගෙනියනකොට මේ සං මේ ආයතන ධර්ම වලට යනකොට අනිතරම් ගැඹුරකට යනවා. ධර්මයේ තියෙන මේ මනින්න පුළුවන් ගැඹුරක් මෙතන තියෙන්නේ. නමුත් මේක නෙවෙයි ධර්මයේ මේකත් වඩා ගැඹුරුයි. නමුත් මේක හොඳ සම්දිස්ථානයක් ඒ නිසා සතිපට්ඨාන භාවනා විපස්සනා භාවනා කරනකොට මේක තමයි අපි අපේ ජායකනුව වශයෙන් තියාගන්නේ. මේකට ළඟා වුණා නම් ඒ පුද්ගලයාට සර්වඥාන්ගේ සර්වඥ ගුණයක් ධර්මයත් අවශ්‍යයක් අහත භාවයක් සංඝයාගේ අත්තා වූ ඒ සුපටිපන්නාදී ගුණ එන්නේ එන්නේ එන්නේ එන්නේ දවසින් දවස දවසින් දවස ඔප වෙනවා. ඉතින් මේකදී තියෙන මේ අර අපි කලින් කියපු අර උත්සන්න භාවය. කලින් කියපු යොහුසුළු භාවය. වහා කෙලෙස් ඇති තැනින් කෙලෙස් නැති තැනට කෙලෙස් නැති තැනින් කෙලෙස් ඇති තැනට පත් වෙන සුළු සුළු භාවය අපි නොදන්න කම. ඒසයි අපි මේවා හදන්න හදන්න. අපි මේවා හැදගස්සන්න හදන්න. මේක මෙහෙම කරන්න ඕනේ එහෙම කරන්න ඕනේ කියලා මේ දේ ඇත්ත ඇති ඇතිෙන් දකින්නවා වෙනුවට අපි ඇත්ත හදන්න හදනවා නැත්ත නැති කරන්න හදනවා මොකක්වත් අවශ්‍ය කරන්නේ අවශ්‍ය කරලා තියෙන්නේ අපි මෙතෙක් කල මේ මේවා අනපු නිසා ආකූල කරපු නිසායි අපිට අපි විසින් ඇති කරගත්ත විඤ්ඤාතියෙන් ගොඩ එන්න බැරි වෙනවා අපිට සිද්ධ වෙන එක අසාර අතහරලා ඇහැ රූප දකින්න ස්වභාවයටම එළඹිලා ඒක සී කරලා ඒ වෙලාවේදීම මෙනෙහි කරලා නැත්නම් හිත මානසිකාරය ඒට යොමු කරවලා එක්කෝ මට ප්‍රකට වශයෙන් වෙන රූපේ වැටෙයි නැත්නම් වෙලා එකක් ප්‍රසාදේ වැටෙයි එහෙම නැත්නම් ඒ නිසාට ගත්තා වූ චක්කු විඥානේ වැටෙයි කියලා ඒ විශේෂයෙන් කලින් එළඹිච්ච නැති අතිරණ අපන්නකව අරණව ඒ දිහා බලන්න පුළුවන් නම් ඒ ධර්මතාවයක් තමයි ඒ පුද්ගල මේ එකක් දැක ගන්න. එක සැරයක් දැක්කට ඉච්චර ලොකු ඥානයක් පහළ වෙන්නේ නැහැ. හැබැයි කෙලෙස් රාශියක් පහළ නොවිච්ච බව නම් තේරෙනවා. පහළ වෙන්න තිබුණු කෙලෙස් රාශියක් පහළ නොවිච්ච බව නම් තේරෙනවා. මෙන්න මේකම නැවත නැවත කරනකොට ඒ චක්ෂුෂය පිළිබඳව රූපය පිළිබඳව එයින් උපන්නා වූ දේ පිළිබඳව ලොකු අවබෝධයක් එන්න එන්න වැඩි වෙනවා. සෝතය පිළිබඳව, සද්දේ පිළිබඳව, ඒයින් නිපන්න ආවුදේ පිළිබඳව එන්නේ එන්නේ එන්නේ වැඩි වෙනවා. ඒ නිසා මේ චාරිත්‍රයේ දිගට පැවැත්වීම තමයි යෝග ජීවිතය කියන්නේ ආනුපුබ්බික ස්වභාව කියලා කියන්නේ. අපි හොඳට මෙතනදී තේරුම් අරගන්න උත්සාහ කරන්නේ මේ සෝතයත්, සද්දයත් නික්ලේශී. සෝතයත්, සද්දයත් ආශ්‍රවයන් වහිතයි. සෝතයත්, සද්දයත් සංයෝජන කාර්ය වහිතයි. එහෙනම් ආයතින් අනුපන්නස්ස සංයෝජනස්ස ආයතින් උප්පාදෝ හෝති පංච ප්‍රජානාති කියලා කියන්නේ කලින් නොතිබුණා වූ සංයෝජනයක් දැන් ඇති වුණා කියලා කොහොමද දැනගන්නේ අපි මේ සෝත වීතියක් චිත්ත වීතියක් පවතිනකොට ඒ මුලම ඇත්තා වූ තනට අර කොළී රත්ර ගිය නිර්මායෝදයා ගැහුවල జగදාව ගැහුවට පස්සේ මහනෝද දෙදා වෙලා ඒ 20000ක් බලසේනාව මේ රටේ ඉඳලා යහ රටට ගියාලු මෝද දිගේ. අදියටම කපාගෙන ගියා జగදාව ඒ යනකම් ආය මෝද ආවුනේ නැහැ කියලා කියනවා. අනිත් වගේ කෙලස් සංගාව මේ මෝහ පාටල මේ යෝනිසෝ මානසිකාරකින జగදාව ගහලා අදියටම වැදුනොත් නම් ආන අදියදී දා ගන්න පුළුවන් මේ සෝතයත් සද්දයක් නික්ලේශීව පවතින හැටි. නමුත් අපේ ජගදාව ඉස්සරහය නැති නිසා මෝතේ පළුවයි බය භාගයයි බයි. ඒ බහිනකොට අපිට පේනවා අච්චර තරම් නැති වුණාට දැන් ටික ටික සංයෝජ ධර්ම පහළ වීමෙන් පවතින. මේ ඇහනම් මේ කනනම් අනේ කොච්චර වටිනවද පින් කළ ගොඩට කන මගේ කන ලස්සනයි කලාඹු දාන්න ඕනේ හැඩ කරන්න ඕනේ කියලා ඒ කනට දක්වන ආදරේ නිත්‍ය සුඛ සුභ භාවයේ මේ තුල සංගවි යති ආකාරය මේ සද්දේ මම විතරනේ ඇහුවේ මොන තරම් කාංකලුද මේක පටිගත කරගන්න නැත්තම් මේක තියාගන්න නැත්තම් ආදි වශයෙන් අර ඇහෙන සද්දේ පිළි විශේෂයි අපි ඒක නිත්‍ය සුඛ සුභ වශයෙන් ගන්නා ස්වභාවය දැක ගන්න පුළුවන් ඒ නිසා හොඳ වෙලාවට මට ඒක එතන මම හිතියේ හොඳ වෙලාවට මම මගේ විඥානයේ සෝත විඥානයේ පාරම පවත්තන ගියනේ විඥානයේ පිළිබඳ හෝ අපි යම් ආකාරයකට බැඳීමක් ඇලීමක් ඇති කරගන්න හැටි ධානත්ම ගැඹුරු ගොරෝසු තත්ත්ව නැති වුණ ධානත්ම මධ්‍යස්ථ මට්ටමක තේරුම් ගන්න. මෙන්න මේ තේරුම් ගන්න නැවත නැවතත් එහෙම යෙදෙනවා නම් එnde එnde එnde එnde ටිකෙන් ටික ටිකෙන් ටික මේක ඇති වෙන මූලාශ්‍රයට හිත කිට්ටු කරනවා. මේක සාමාන්‍යයෙන් විපස්සනාදී හඳුන්වන්නේ ඉස්සල්ලාම අපි නාම රූප පරිච්ඡේද ඥානෙ කිව්වහම අපි අහන්නේගේ දෘෂ්ටි කෝණයෙන් බලනකොට එක්කෝ අපි කන ශබ්දය එයින් උපන්නා වූ ඇහිීමේ හිත ආදී දේවල් කන කියන්නේ රූපයක් ශබ්දය කියලා කියන්නේ රූපයක් එන්ට හටගත්තා වූ විඥානය කියලා කියන්නේ නාමයක් ආදී වශයෙන් ඒවා කොටස් කරලා කඩනවා ඊට පස්සේ මේ සෑම දෙයක්ම හේතුවක් සහිතවයි පහළ වෙන්නේ. රූපේ පහළ වෙන්නේ හේතුවක් ඇතුව. සද්දේ පහළ වෙන්නේ හේතුවක් ඇතුව. ඒ නිසා හට ගන්නා උදයත් ඇති වෙන්නේ හේතුවක් ඇති කියලා මේ ධම්මටිති ඥානය කියන පච්චේ පරිග්‍රහ ඥානෙට යනකොට අර දේම නැවත නැවතත් දසදහස්වර දැකීම නිසා ඒ පිහිටලා තියෙන්නේ මොන වගේ තැනකද කියලා පේනවා. ඒක දරලා තියෙන්නේ මොන වගේ තැනකද? අපි හිතමු ඊට බඳවපත්තු කරලා මේ ජකඩ ගාලා ගාලා තියෙනවා. අපි ඊටිබන්ධව දැක්කයි කියලා කිව්වහම ඒ ඊටිබන්ධ මේ ආලෝකය අපි දකිනවා. පත්තු වේවිපත් වේන ඊටිබන්ධ කොට වෙන බව දකිනවා. ආත්පස අඳුර දුර වෙන බව දකින හොගාකල බලන හිටියොත් වෙන්නේ ඊටිබන්ධව තියෙන අන්ධකාර තැනක. ඊටිබන්ධව පිළිද පොතන තියෙන හැම නැල්ලක්. ඒක දැක්කේ නෑ. අපි මෙතෙක් කල් දැක්කේ ඊටිබන්ධම හොඳයි. ආලෝකයේ විහිදුවනවා, රස්නිය උපදවනවා, එන්ටෙන්ඩ කොට වෙනවා. ගෝකල බලනකොට තමයි තේරෙන්නේ මොන ආලෝක පද්ධතියක් හරි තියෙන්නේ අන්ධකාරය. ඉටිබන්දම තියෙන්නේ ඉටිබන්දම විසින්ම ඇති කරන ලද හේවණල්ලක. අන්න ඒ වගේ තමයි ඒ ඇහ හොඳයි, සාද්ද හොඳයි, ඒ නිසා උපදිනා වූ සෝත විඥානය හොඳයි කියලා. අපි මේක මේ තලගෝයා, කබරගෝයා, තලගෝයා කරගෙන බලන. බලන ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට මේ තුල ගාක් වෙලා බලනකොට පේනවා මේ ඇහැට හේතු වෙච්ච කාරණාත් බලනකොට ඇහත් බලනකොට ඒක අනිත්‍ය දුක්ඛයි අනාත්මයි. සද්දයක් ඒවා. ඒ නිසා උපන්නා වූ මේ විඥානයත් ඒ වගේ කියලා මේ ඔක්කොම මහ බොරු ඕම්බයක් මත පුස්සක් මත මවාගත්ත දෙයක් සංස්කාර කරලාගත්ත දෙයක් සංයෝජන කරගත්ත දෙයක් පරිබෝධ කරන දෙයක් එකතු කරලා හදාගත්ත දෙයක් මේක මේකෙන් තමයි දුක හටගන්නේ මේක තමයි දුක පවත්න්නේ ආදි වශයෙන් විශාල දෘෂ්ටි කෝණ රාශියක් දැන් මේ එක එක පැති වලින් බලා ගන්න පුළුවන් ස්වභාවයක් ඇති. ඒ ධම්මත්‍ත්‍ය ඥාන ඒක නිසා ඇත්ත වශයෙන්ම කියනවා මේ සෑම දෙයකම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන සම්මතන ඥාණයට යන්න කලින් හිතට අවශ්‍ය කරන තොරතුරු සපේ. අනේ ධම්මත්‍ථිති ඥාණයට ගා පුදව වෙනවා මේ ආයතන ධර්ම. ආයතන පිළිබඳ දක්වන විග්‍රහය. ඉතින් ඒකෙදී විශේෂයෙන්ම සාමාන්‍ය ධර්මයේ වැඩියෙන්ම අවධාරණය කරන්නේ කොහොමද මේ සංවේදන ධර්ම පාල කරන්නේ? අජ්ජත් බාහිරේසු ආයතනේසු කියලා තමයි ධම්මානුපස්සනාව පෙන්වන්නේ ඊට පස්සේ පෙන්නනවා අනුපන්නස යථාත් අනුපන්නස්ස සංයෝජනස්ස ආයතන උප්පාදෝ හෝති මේක කොහොමද එන්නේ මේ ගැන කතා කරනකොට අපේ පැරණි ආචාර්යවරු පෙන්ලා දීලා තිනවා න සෝතතෝ ජායරේ පස්ස පංචම න සද්දතෝ නෝච උභය මන්තරේ මේ පස්ස පංචමක ධර්ම කියන්නේ අර චිත්ත වීදී පතර පතර පහළ වෙන්නේ යෝනිසෝමනස්කාරයෝ ආනිසෝමනස්කාරයට හෝ යොමු කරන ධර්ම ටික සෝතයේ නෙවෙයි කියන්නේ. සෝතතෝ නජායරේ පස්සපංච. ඒ පස්සපංචයම ධර්මයේ කණේ තියෙන දෙයක් නෙවෙයි. න ශබ්දතෝ. ඒක ශබ්දයේ ඇති දෙයකුත් නෙවෙයි න උභය මන්තරේ. ශබ්දය කණයි දෙක අතරක් නැහැ. හරි එතන තියෙන හරිම එක පැත්තකින් බලනකොට සංකීර්ණ භාවයක් එක පැත්තකින් හඳුන গুপ্ত භාවයක් නමුත් ඕනෑම වෙලාවක නිවන් දකින්න පුළුවන් අලුත් ක්‍රමකටත් ඉඩ තියෙනවා අකාලික භාවයකුත් මේ දක්වන ඒ නිසා කිසි පැකිලීමක් නැතුව ඒක අපිට පිළිගන්න පුළුවන් මේ කියන කතාව සෝතතෝ යායරේ පස පංචම කණෙන් නෙවෙයි මේ පස පංචම ධර්ම ඇති වෙන්නේ. සද්දතෝ නොච උභය මන්තරේ. මේ දෙක අතරමැදවත් නෙවෙයි. ඒක <clears throat> හේතුම් පබ හේතුම් පටිච්ච පබවಂತಿ සංකතා. හේතුප්පතිත්‍යයෙන් තමයි මේ දේ හටගන්නේ. හරියට කියනවනම් යථාපි සද්දෝ පහතාය බේරියක්. හරියට බෙරේට පහරක් දුන්නට පස්සේ ඒෙන් හටගත්තා වූ සද්දේවා. මේක කියනවා නෝත් චක්කුතෝ ඒ වගේම න චක්කුතෝ ජායරේ පංච පංචම න රූපතෝ නොතෝ ඔබේ මන්ත්‍රය ආදි වශයෙන් හය ద్వාරයක මේක සඳහන් කරලා තියෙනවා. ඇහෙත් නෙවෙයි රූපෙත් නෙවෙයි දෙකම දත් නෙවෙයි කනත් නෙවෙයි සද්දයක් නෙවෙයි ඒ දෙකම දත් නෙවෙයි නාසයෙත් නෙවෙයි ගඳෙත් නෙවෙයි ඒ දෙකම දත් නෙවෙයි ආදි වශයෙන් මේ ගාථා හයකට කඩලා තියෙනවා. අපි මේ සෝතද්්වාරය ගත්ත නිසායි මේ දෙවෙනි ගාථාව ඉදිරිපත් කරගත්තේ. ඒ බොහෝම පැහැදිලිව පෙන්වන්න හදන උත්සාහ කරනවා අපි මේ විදිහට කරගෙන ආපු මතු කරන ආපු තේමාව ඉස්මතු කරන්නේ නසෝතතෝ ජායරේ පංච පස්ස පංචම. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර චිත්ත කියන මේ ධර්ම ටික කවදාකවත් සෝතේ නැහැ. කවදාකවත් සබ්දෙත් නැහැ. මේ දෙක මැදත් නැහැ. හරියට කියනවනම් ගහන්න ඉස්සර බෙරේ ඇතුලේ ශබ්ද තිබුණේ නැහැ. ගහන අතෙත් ශබ්ද නැහැ. නමුත් අතෙන් බෙරේට ගහනකොට ඇදිලා තියෙන හැමත වදිනකොට සද්දේ පහළ වෙන්න ආසේ ඒ සෝත ප්‍රසාදේට සත්‍යය ඇවිල්ලා වදිනකොට එතන පස්ස පංචමකේ පහළ වෙනවා. ඒ නිසා ඊට මොහොතකට කලින් කන බුදු වෙලා තිබුණේ. ඒ සාද්දෙත් බුදු වෙලා තිබුණේ. අයෝනිමන්තිකාරකෙන් මේ ඛත ධර්ම නිසා ප්‍රමාද වීම නිසා පුරුදු තාලෙට කෙලෙසේ. පුරුදු තාලෙට චිත්තක්ෂණේ අපි ඉබේම හිත සංසාර පැත්තට වැටෙනවා. ප්‍රමාදයක් අයෝනිසෝ මනස්කාරය කරගන්න. ඒ නිසා අපිට හිතලා දෙන්න වෙනවා හිතට කල්ැතුව. මේ සෝතයක් මේ සාධ්‍යයක් කෙලෙසිච්ච ධර්ම නෙවෙයි මේ දෙකෙන් හටගත්තා වූ දරුව ලොකු වෙනකන් අපි දැක්කේ නැති නිසා මේ දෙන්නගේ සමායෝජනය නොදක්ක නිසා වැඩේට පහු වෙච්ච නිසා පමා වෙච්ච නිසා අපි දකින්නකොට දරුව නරක කළා ඉවරයි අපිට පුළුවන් නම් ඒ උපාදයේ හටගත් ආ උදේ පස්ස පංචමක ධර්ම මුල් ලාමක අවස්ථාවේ දැක ගන්න අපි මේක හදා. මේක සාමාන්‍යයෙන් විවහාරේ පවත්වන උපමා දෙකක් පෙන්වන්න පුළුවන්. අපි කියනවා පොරෙන් කපන තරම ලොකු වුණාට ලොකු වෙන්න පමාවුනේ මොකද? ගිය පොත්තේ කරන්න පුළුවන් වෙලාවයක දැනගත්තා ලේසි වැඩේ. ඒ වෙලාව කරන්න ලේසි. මේ මොකද? එලා ලාමක අංකුරයක් තියෙන. අනේ අංකුරේ නියපොත්තෙන් කරතයි. නමුත් පමාවුනොත් දැනගන්න නැතුව අන්තිම පොරෙන් කපලවත් කරන්න බෑ. තවත් එකක් කියනවා මැටි භාජන හදලා පුච්චන්න ඉස්සරලා ඕනේ හැඩයක් අරගන්න පුළුවන්. පිස්සුවට පස්සේ ඒක ආය හද කරන්න බෑ, තලන්න බෑ, මොකක් කරන්න බෑ. හරි මොළ කොළ ඔර මොරන් දාන්නේ. මෙත්තයි වෙන්නේ. ආයෙක හදන්න බෑ ඊට පස්සේ ඉන්නේ වැඩ ගන්නවා කියලා. ඒ වගේ තමයි මේ රූපයක් දකින්න නැතුව සත් කනත් මේ ඇහැගෙන ආબોධිකුත් නැතුව ඒන් උපන්නා වූ චිත්ත විජය පිළිබඳ ආબોධිකුත් නැතුව ඒක ඔහේ දෝරේ ගලන්ට යනවා නම් අපේ පුරුදු තාරෙට. ඉතින් අපිට ඉති වෙන ගන්න දෙයක් නැහැ හැමදාම මේ අදපන් වෛරෝ කිය බරාදින කටින සංසාර. හැටි බාගෙන ගොනා දිගට කනුව පිට පටේ හතරමක් කරනවා විලි වැටෙනවා. මෙහා පැත්තට රවමක් කරනවා දිග යනවා ආයෙ විලි වැටෙනවා ආයෙ රවමක් කරනවා ඔන්න ඔය වගේ තමයි. නිසා කවදා හෝ ඊට කලින් අපි චින්තාමය ඥාණයෙන් දැනගන්න ඕනේ මේ චක්සුතියත් රූපයත් සෝතයත් සද්දයත් අනිත්‍ය දුක්ඛ අනාත්ම බව තේරුම් ගන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම බව තේරුම් ගැනීම ගැඹුරුයි. ඔය කෝපි කරේදී කෝපි කෝප්පයක් බීපුවාම ඒක මේ වැරදිච්චාම අනිත්‍යං කියලා කියනවා. ඒ අනිත්‍යං කියනකට වඩා භාවනා යෝගාවචරය භාවනාමේ වශයෙන් අනිත්‍යං දැක ගන්න නම් අපි අර කලින් කිව්වාගේ ධම්මච්චිති ඥානෙ දැක ගන්න ඕනේ හැම ඉතිපන්දමක්ම තියෙන්නේ අඳුරු ලපයක් මත. මේ සෝත ගාහන ජීවා කාය මන කියන මේ හය පෝෂණය කරන තාක්කල් මේක මම මාගේ කියන තාක්කල් ඒකේ කොහොමඩක්වත් තියෙනවා නිත්‍ය සුඛ සුභ වශයෙන් ගන්න ආත්මීය ස්වභාවය මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අපි කියන දිව්‍යමය රූප දිව්‍යමය ශබ්ද අපි කියන ආයු වන්නෝ සුඛං බලං ඒ වගේම දානේ හන්ද බෙදලා කියනවා මේ ආශය මේ දානේ වළඳලා ආයු වර්ණ සැප බල වැඩි වේවා කියලා ඉතින් නිකන්ෙදී ඉතින් දාණිය අතර උපදලක් තියෙනවා අනිවාර්යයෙන්ම ආයු වර්ණ සබව ලැබෙන්න ඕනේ. ලැබෙන්න නම් මොකද කරන්න තියෙන්නේ? සංසාරේ නැවත නැවත උපදින්න වෙනවා. ඉතින් මේ සෑම පිනකම සංයෝජන තියෙනවා. ඒක පරිසම් වෙන්න ඕනේ. අපේ ලොකු සාමණේරට දීර්ඝායස ප්‍රාර්ථනා කරනකොට උන්වහන්සේ උපේක්ෂා වෙනවා. උන්වහන්සේ මතක් කරනවා දැන් ඉතින් මේ ඉස්සරහට ඉන්නේ මොනවද? නමුත් මේ ප්‍රාර්ථනා කරන්නේ බොහොම සත්‍තාවෙන්, කරුණාවෙන් නමුත් උඹලා ඔතෙන්ද ආපු දාස්ස උඹලාට තේරෙයි. ඒක හොඳට තේරෙනවා උන්නාට ගීරියවගොඩි. ඒ වගේ තමයි සරුවචනාංශයේ ඉදිරියට ගිහිල්ලා සරුවචනාංශයට වැඳලා ආයු වර්ණ සබවල ප්‍රාර්ථනා කරනකොට උන්වහන්සේ අර මද හිණාවක් පාන්නේ අනේ උඹලා මේ ලබන්න හදන ආයුෂය කොහෙද ලබන්නේ කොහෙද ගෙවන්නේ හරියට මම හිරේ වැටේවා කියලා ප්‍රාර්ථනා කළා වගේ සංසාර බල මේ මේ කර්ම හිර කඳ උඩට තමයි මේ පාරක පාගන්නේ ඒක අපි අමතක කරන්නේ මොකද ඒකට කාල අපි දැන් කරලා තියෙනවා. අපිට දැන් තියෙන්නේ දැන් උනත් අපිට ලැබිලා තියෙන ඇහනම් අකුසලයක් නෙවෙයි. සංයෝජන ධර්මයක් නෙවෙයි. ආශ්‍රව ධර්මයක් නෙවෙයි. ආශ්‍රයයට මුල් වෙන පුරාණ කරුණයක්. ආදවට්ටානීය ප්‍රදේශයක් දුක උපතක් මේ අපේ සංකතයක් අபிසංකතයක් මෙන්න මේක ඒ මට්ටමට නොවැටෙන්න නම් එකයි කල යුත්තේ ඇහැ වැඩ පටන් ගන්නකොටම ඇහැ බව මෙනෙහි කරන්න. රූපයක් එනකොටම මෙනෙහි කරන්න. ඒ වගේ මේන් නිපන් ධර්මයක් එනකොටම මෙනෙහි කරනවා. නමුත් ආරම්භයේදී එච්චර ගැඹුරකට ගහන්න බෑ. අපි අර කියන විදිහට ඊරම ආයෝදය ගැහුවාගේ කපාගෙන යන්න ගහන්න බෑ. නමුත් ගැහුවොත් වතුර යම් ප්‍රදේශයක් අපේ මෙතෙක් පහල වෙලා තිබුණ ආයතනීය ධර්ම ආයසවට්ටානීය ධර්ම මෙච්චරම ආශ්‍රවමට පහ වුණේ මතු වුණේ මම මෙනෙහි කරපු නැති නිසා පමාවෙච්ච නිසා ඊට මීට කලින් මෙනෙහි කරන්න ඕනේ කියලා ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ඒ ධර්ම ස්ථාන ධර්මත්‍ත්‍ය පහල වෙනවත් එක්කම දැක ගැනීමේ හැකියාව පහල වෙන්න වෙන්න වෙන්න ධර්ම ඕජාව වැටෙන්න පටන් ගන්නවා ඒ යෝගාචරය ඉස්සලාම ඇහි රූපේ ඇහි සාතහන ඇහි ආකාර රූපේ සටහන රූපේ ආකාර ඒවා වහ වහ වෙනස් වෙන හැටි ආදි වශයෙන් ටික ටික ඒ ඒ ප්‍රදේශයේ හැටියට උපයෝග කරගෙන පාවිච්චි කරන ඉදිරියට යනකොට යනකොට යනකොට ඒ සෑම දැකීමක්ම තමයි ඊට වඩා ගැඹුරු දැක්මකට පාදක හැබැයි අඛණ්ඩ ප්‍රයත්නයක සතත අභ්‍යාසය තුළ අර අඟුලිමාල අඟුලි අඟුල් ඇඟිලිමාලේ කරේ දාගන්න ඉස්සෙල්ලත් මිනිස්සු මැරුවා මරව මරපු ඇඟිලි කපලා ගල් යට තිබ්බා ගස් උඩ තිබ්බා කවුරු පියාට්ටු ඇවිල්ලා මේ පියා කුසවිලා අරන්නේ. කොච්චර මරුවද කියලා ඒක ඉලක්ක නැහැ. ඔය නම කියනවා මේ ගණන් ගත්තේ කරේ මාළේ දාගත්ත දවසේ එදා ඉඳලා උට නමක් පට බඳලා අඟුලි මාල් කියලා. ඒ වගේ තමයි මේ එතන එතන කපුට කෑලි ගෙනල්ලා හංගනවා බහුවෙන් දැයිලා වහලවල් අවුස්සලා බලනවා කොහෙ තිබ්බත් උට මතක නැහැ. මොකද කෑම වහලේ හැමතැනම මේක වගේ. ඒ වගේ අපි කොච්චර දෝ පින්කම් කරනවා කොච්චර දෝ භාවනා කරනවා එතන ටිකයි මෙතන ටිකයි වගේ කවදාකවත් yaadෙන්නේ. යා දෙන්න පටන් අරගත්තට පස්සේ නම් යෝනිසෝමනස් කාර්යක්‍රම ඒ ක්‍රමේ අර මුල් ස්ථානට එනකොට එනකොට හැම ධර්මතාවයකම මුල ආරම්භේ ඉතින් පෙන්වන්න පටන් ගන්නවා. ආනේ පෙන්වන්න පටන් අරගත්තට පස්සේ මේ ධම්මටිචි ඥානීය වශයෙන් විස්තර විගහාග කරන තවත් ගැඹුරක් විතර විස්තර කරන පරිසම්බිදා මාර්ගයේ පෙන්වනවා මේ තිතිය නව ආකාරයකට සිද්ධ වෙනවා. අපි ඇහැ නිත්‍යයි සුඛයි සුභයි මගේ මට වේවා කියන හැඟීම තියෙන තාක්කල් බලන රූප නිත්‍යයි සුඛයි සුභයි මේකට ලං කරගන්න වේවා බදා ගන්න වේවා මට වේවා කියන හැඟීම තියෙන තාක්කල් ඒක උපාද තිකේ වෙන උපාදයට කාරණා වෙනවා පැවැත්මට කාරණා වෙනවා නිමිත්තක් වෙන්න කාරණා වෙනවා ආයුවණයට කාරණාවක් වෙනවා සංකදයට කාරණාවක් වෙනවා සමුදයට කාරණාවක් වෙනවා සංයෝජනයට කාරණාවක් වෙනවා හේතුවක් වෙනවා මේ ප්‍රත්‍යක්ෂය. ආය නැමේ නාම ආකාරයෙන් කොයි ආකාරයකට හරි අපි අහුවෙනවා මේ ඇහැ හොඳයි මේ ඇහැට රූප දැක්කා හොඳයි මට ඒ වෙලාව හොඳ වෙලාවට මම එතන හිටියා හොඳයි ආදි වශයෙන් කල්පනා වීම දැන හෝ නොදැන සිදුවෙන හැම වෙලාවකම මේ කාරණා නමයට හේතු වෙනවා. ඒක බලනකොට අපි තවත් පියවරක් පිටිපස්සට ගිහිල්ලා ගැඹුරකින් කල්පනා කළ යුතු දෙයක්. හැම යම් තාක් අපි හිතේ අවිද්‍යාව පවතින සාකල් නිත්‍ය සුඛ සුභ කියලා පිළිගන්න සාකල් සංස්කාරයට හේතු වෙනවා. උපාද වශයෙන්, තితి වශයෙන්, ආරම්භන වශයෙන්. ඊව ආරමුණු වෙනවා. යම් ආකාරයකට අපි මෙනෙහි කරමින් බැලුවනම් ආරමුණු නැතු වෙනවා. ඒ නැවත මෙනෙහි කරගන්න බැරුව යනවා. ඒකනේ අර බිම්බි මහැකිලිම දිහා දිගට බලාගෙන ඉන්නකොට කියන්නේ විදියක් නැති තත්ත්වයකටපත් වෙනවා. ඒක අර ආරම්භන ස්වරූපයක් හිටින්නේ නැහැ. කෙලස් උපදින්න ක්‍රමයක් නැහැ. ඒ ආකාරයේ වේදී වෙලා යන පටන් ගන්නවා. සාධාහන ජී වෙලා යන පටන් ගන්නවා. ඉතින් කියන පින්දීම හැකීම වගේ එකක් තියෙනවා. මේක තියනවද නැද්ද දන්නේ මෙනින්දර වැඩ. ඒක රස නැතු යන. එපා වෙනවා, සිවුම් වෙනවා. ආනාපානය කරනකොටත් එහෙමයි. ඒ ආරම්භන ශක්තිය අඩු වෙන්නේ සංයෝජන ශක්තිය අඩු වෙනකොට. ඒක ඇති ආයෝන ශක්තිය පිටු කරලා මේක ස්ත්‍රී ආපුරුෂයෙක් වගේ පෙන්වන්න ගතිය නැති වෙනකොට. ඒ වාගේම සමුදය ප්‍රමාණය නැති වෙනකොට හේතු ධර්ම නැති වෙනකොට ප්‍රත්‍ය ධර්ම නැති වෙනකොට එසා ධම්ම ප්‍රතිඥාණයට යනකොට මේ අරමුණ එන්ටෙන් ටෙන්ටෙන්ට මේ දිආර් වෙන හැටි නීරස වෙන හැටි එපා කරන හැටි නොපෙනී යන හැටි අප්‍රකට වෙන හැටි ඒක ස්වභාවයක් එසා අපි තේරුම් අරගන්න ඕනේ අවිද්‍යාව නම් එහෙම gediya පිටින් තියෙනවා මේ අවිද්‍යාව නිසා මේක සංස්කරණය කළ යුතුයි මේක හැඩ ගහන්න ඕනේ සමහර මේ වෙලාවේ තමයි උපුම්බන්න හදන. එයාට හුස්ම ගන්න හදනයි පිඹින්න වගේ සංස්කරණය කරනවා අරක හොඳින් දැක ගන්න. නමුත් ධර්මයේ ස්වභාවය නම් අවිද්‍යාව අවිද්‍යාව වශයෙන් දකින්නකොට සංස්කාර අඩු වෙනවා. සංස්කාර අඩු වෙනකොට සංයෝජන බැඳෙන ප්‍රමාණය අඩු වෙනවා. ආයෝනේ මේ gediyak පිටක් ගොඩක් ආකාරයක් වශයෙන් තියෙන කඩු වෙලා බිඳි බිඳි යන පටන්. ඒ වගේම මේක මත්තට ආය සංයෝජන ඇති කිරීමේ සමුදේ වීමේ ශක්තිය අඩු වෙලා යනවා. මේ නිසා තමයි හුඟ දෙනෙක් නැගිටලා යනවා. ඒ වෙලාවේ හරි පාළුයි වැඩක් නැහැ. මේ නික ඇඟේ තියෙන වේදනාව ටික විතරයි තේරෙන්නේ. හුස්ම ගත්තා හුස්ම පේන්නේ නැතුව ගියා. පින්දි නැකිලෙන් බැලුවා ඒක නොපෙනී ගියා. සමහර චෝදනා කරනවා මේ මේ සතුටාන භාවනා ක්‍රමයේ මෙනෙහි කරන භාවනා ක්‍රමයේ වේදනාව මේ නැති කරලා දාන්නේ. වේදනාවට දෙන සංඥාව නැති කරනවා කියලා හරිම නඩුවක් තියෙනවා. කොහොම සංඥා සංඥා නැති කරලා පුළුවන්ද මේ නිවන් දකින්න යන්න දකින්නකොට දකින්න දකින්න කියලා මෙනේ කරන්නේ නිවන් දකින්න පුළුවන්ද කියලා ආදි හයියෙන් කතා කරනවා. අපි ලොකු සාහනන්තේ පොතේ සඳහන් කරලා තියෙනවා මේ තමන්වත් කරවු නැති මේ භාවනාවල් පිළිබඳව මේ කරන මේ කටළු විවේචන තියෙන ඇත්තන්ගේ මොළ ධාතුව පිරිසිදු වෙන්න මොන උපක්‍රමයක කරුවොත් හොඳ වෙයිද කියලා මට නම් කල්පනා වෙනවා. එසයි උපක්‍රම නැත්නම් මේ උපදේශ දෙන්නේ විහිළුවට නෙමෙයි. ඊටාත්ම ගැඹුරක් කියලා. ඒක ඒ තරම් හරියට තේරුම් ගන්න අඩියට යන්න කල්පනා කරගන්න බැරි නම් ඉතින් අර මෝඩ වඩුව ආයුධත් එක්ක කර ගන්නවා වගේ ඒ කියන මිනිසුන් වෙන වෙන භාවනා කර නැත්නම් විහිළු කර කර ඉතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ පොතුම කියනවා මේ අනාත්ම කියන පදේ හැර අනිත්‍යව බුදුහාමුදුරන් කලිනුත් තිබුණා දැකලත් තියෙනවා විදියේ ප්‍රශ්නයක් නැහැ නමුත් බුදුරජාණන්සේ අනාත්ම ධර්මයේ දෙන්නේ අනිත්‍ය දුක්ඛ මත පදනම් කරගෙන ඒකයේ සම්මස්තන ප්‍රදේශයට යන්න කලින් අනිත්‍ය දුක්ඛ අනාත්මට යන්න කලින් ඒකට හේතු දැක ගන්න ඕනේ. ධර්මපිට ඥානයේ වශයෙන් මේ දේවල් වලට හේතු දැක ගන්නවා නම් එතකොට මේ බුද්ධල තේරෙන්න පටන් අර ගන්නවා මේ හේතු වලට ආත්මය. මේ හේතු වලට දුක දෙන්න ඕන කමක් නැහැ. ඒ හේතු අපි නරකට යොදවන නිසායි ඒ හේතු නිසින්ින්දේ උණ පඳුරක එකිනෙකා පැටලී ගන්නා ස්වභාවය පවතිනා වගේ එකිනෙකා එකිනෙකා පැටලී ගන්න භාවය නිසායි මේක රිත්තක් පඳුරක් ගොරෝසුවක් බවට පත් වෙන්නේ. අත සෑම උණක බුලක්ම තනියම තමයි හදන්නේ. ඒ වගේම තමයි මේ සෑම උපාදත් හිතිය ගත්තත්, පරත්‍ත්‍ය හිතිය ගත්තත් ආරම්මණ වීමත් ඒ හැම එකක්ම අනිත් එකකින් වෙනම නිරීක්ෂණය කරන්න පුළුවන්. හැබැයි මේ නිරීක්ෂණය කරන සුළු දැක්මක් ඕන. යොන්සමනස් කාර්යයක්. යම් යෝනි සමන්තිකාරය පවතිනවා නම් ඒ යෝනි සමන්තිකාරය නිසා වෙන්නේ මත්තර මේව පිළිබඳව ඇලෙන ගතිය නැහැ. අහපු ශබ්ද පිළිබඳව ඇලෙන්න තියා ඒ ශබ්ද ඇතිවීමට හේතු වන්නා වූ සෝතප්‍රසාදය පිළිබඳවත් ඇලීම නිසා තමයි මේ සංසාරෙ හිටියේ. සත්‍ය නිසා හෝ ඇලීම නිසා මේ සංසාරෙ හිටියේ කියලා අර සත්‍යයෙන් temparadu කර කර හැඩ වැඩ දාලා ගන්නවා වෙනුවට සද්දේත් ඇත්තා වූ මේ සතහන් ආකාර වහා බින්දියන ස්වරූපේ දකින්නකොට ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ඒ පුද්ගලයාට භාවනා ආරම්භණය හෝ අහන දකින් දේවල් වල පවතිනා වූ ලාටු ගතිය නැති වෙනවා. ආශෝක ගතිය නැති වෙනවා. මනමෝහණ්‍ය ගතිය නැති වෙනවා. ඉතින් ඒ නිසා ගෙදර දොරවල් වලින් ගියාම ගෙදර ඇත්තොත් එක්ක හරි රණ්ඩු. කොහෙද මේ පුද්ගලයන්නේ පටිසෝතගාමී. ඒ පුද්ගලයා දකින්න හදන්නේ මේ සෑම දෙයකම තියෙන ආදීනව පැත්තේ. සංයෝජන පැත්තේ. ආයෝන පැත්තේ. සමුදේ පැත්තේ. උන් ගෙදර කට්ටියට ඕන කරලා තියෙන්නේ පුළුවන් තරම් ඉවරයක් කරලා පුළුවන් තරම් වැඩි කරන රැකගෙන අල්ලබදාගෙන ලං කරගෙන ඒ දිනු කර ගන්න තත්ත්වය. මෙන්න මේ දෙක තුල ආරම්භක කාලේදී යෝගාවචර විශාල සැකසීමක් කරන්න වෙනවා. ඒකයි අර කලින්ම අවශ්‍ය කරන සූත්‍රමය ඥානයක්, සීලමය ඥානයක්, භාවනාමය සමාධිමය ඥානයක් අවශ්‍ය කරන්නේ ඒ බුද්ධිලාට ඒකෙන් ආරක්ෂාව ලබා ගන්නයි. ඒක නිසා එහෙම වැඩ කරන පිටසක් අතර ඉන්නවා නම් හරි ලොකු සාන්තියක් තියෙනවා. ඒ කොහොමද තියෙන්නේ අපි දැනට ඉන්නේ ඇති වෙච්ච රාශියක් කුරුදු ඇතුවයි සංයෝජන ඇතුවයි රැස් කිරීම පිළිපිරීම ඇතුවයි නමුත් අපි යන්නේ ඒ රැස් කිරීම පිළිපිරීම ගලවන්නයි සංයෝජන ගැලවෙන තාලෙටයි මුලට ඇදීමටයි මේ මුලට යන්න යන්න යන්න යන්න ඒ ධර්ම ඒ ඒ සංයෝජන පහළ වෙන හැටි දකිනකොට පුදුමාකාර විදිහට ඒක ගැම්මක් ඇති වෙනවා තව දුරටත් තවත් ඉස්සරහට මේ විදිහට නිත්‍යශීව මූල ආරම්භය නැවත නැවත දැක ගන්න පුළුවන් වෙනවා නම් ඒ පුද්ගලයන් තියෙන ඒ දිනචරියාවම විගතෝම කරන්න. ඒකට අත්තා උප්‍රේමණීය බව, ගෞරවය, සද්ධාව විච්ඡේද වැඩි කරන්න. වැඩි කරමින් මේ දකපු එක භාවිත කරපු දේ බහුලීගත කරන්න. ඉතින් ඊගාට මම මොකද කරන්නේ? දැන් මේක තේන්නේ ඊගාට මොකද කරන්නේ කියලා අහනකොට තේරෙන්නේ මොනවද ඉන්නවා. භාවනා කරනකොට මේක නැත්තම් මේක ඉන්නවා. මේක නැත්තම් ඒක ඉන්නවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් ආධුනික යෝගාවචරයේ හැටියක්. නමුත් කර්මස්ථානාචාර්යවරු දැනගන්න ඕනේ මේ වෙනුවට දෙන්න ඕනේ ඊට වඩා තියෙනවා. ඒ වෙනුවට දෙන්න ඕනේ ඊටත් වඩා තියෙනවා. නොදී ඉන්නේ. නොදී හිටියොත් මේ වල්මත් වෙනවා. ඊට වඩා පියුම් දෙයක් දෙමි අර ගොරෝසු දේවල් අයින් කරනවා අපේ ඇඟේ කට්ටක් නිසාම තව සියුම් කට්ටක් අරගෙන ඊගාදී දෙන බව හැබෑව අර කට්ට අරන් දාන්න වගේ ඉතාමත්ම ටිකෙන් ටික ටිකෙන් ටික ගෙනියනවා ඒ නිසා අපි අර මේ ඉතාමත්ම සියුම් චක්කු ප්‍රසාදය පිළිබඳ දැන ගැනීම නැත්නම් රූපය පිළිබඳ දැන ගැනීමට වැඩි ටිකක් ගොරෝසු සෝතය පිළිබඳ දැන ගැනීම ලේසි. ඊටත් වඩා ලේසි මුතය. නිකන් මේ භාවනාවේදී වායෝ පොට්ටබ්බ ධාතු වර්ගන කතා කරන්නේ කාය ප්‍රසාදිත කතා කරන්නේ සතිපට්ඨාන ඉස්සලාම කාය අනුපස්සනාව කියන්නේ ගොරෝසු දේ පටන් ගන්නවා. ඒ ගොරෝසු දේ ඊට වඩා සියුම් දෙයකින් ප්‍රතිස්ථාපනය කරනවා. මේක හැම තැනම මුළු තේරවාදී පුරාණ ප්‍රතිවිද්‍යාවකින් නිසා පටන් ගන්නකොට සියුම් භාවය බලන්න යන්න එපා. පටන් ගන්නකොට කොතනින් හරි පටන් ගන්න. යථාපාතකම් විපස්සනා බිනිවෙස යම ප්‍රකට යම ගොරහු විතෙන් පටන් ගන්න. පටන් ගන්න එක බාහුලීගත කරනකොට කරනකොට කරනකොට ඒක පුදුමාකාර විදිහේ සියුම් භාව වලට ගෙනියන. ඒ ගෙනියන තාල එක එකනට වෙනස්. ඒක නිසායි කායන පසනාව පටන් ගන්න චිත්ත මේ වේදනා චිත්ත දාන. චිත්ත මේ මේ අපි සාමාන්‍ය අභිධර්ම විස්තර කරන විදිහට මේ චිත්ත වීදියක් ගත්තත් අවසානයේ ජවන ස්වරූපම තියෙන දේවල් දැනගත්තත් ඇති. ඒක තේරුම් අර ගන්නකොට තේරුම් ගන්නවා සම්පටිච්ඡයක් නැතුව ජවනය පහළ වෙන්න බෑ මේ මම බදාගෙන තියෙනවා. ඊට කලින් මේක ව්‍යවස්ථාපනය කරලා තියෙනවා. ඊට කලින් පණවල තියෙනවා. මේ වැඩ පිළිවෙලින් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් මේ මම්ම ඇති කරගත්ත එකේ තමයි මම්ම තමයි මේකට තල හොයා කියලා කිව්වේ. ඒ කණ්ඩ ඕනකට. ආනේ කතාව තේරෙනකොට මුලට මුලට මුලට මුලට ඒ වීදිය දිගේම එන ගතියක් තමයි ඒ චිත්ත විදිහේ කතා කරන්නේ. ඒ නිසා මේ ආයතන පිළිබඳ කතාව බොහොම ගැඹුරුයි. අපි මේ කතා කරන්න හදන්නේ අපිට තේරෙන අපිට ගැළපෙන අපිට වැටහෙන ප්‍රදේශේ. නමුත් ඒක වුණත් අපිට කළ යුතු භාවනා කටයුතු කොටස් භාෂයක් තියෙනවා. ඒ සඳහා එදිනදා ජීවිතය කියලා හෝ සක්මණ කියලා හෝ පරියන්කය කියලා වෙනසක් නැහැ. හැම චිත්තක්ෂණයකම මේ එකක් වැඩ. ඒ නිසා යෝගාවතර යම් වෙලාවක මේ ආධ්‍යාත්මික ආයතන ටික දැක ගන්නාසුළු ගතියකින් පසු කරනවා නම් යෝගාවතර දවස මදි වෙයි. ඒ තරම්ම හැම වෙලාවකම පුළුවන් තරම් බාහිර දේවල් සම්බන්ධ නොකර තමන්ගේම වැඩ පුළුවන් තරම් අඩු වේගයකින් කරමින් ඒක පිළිබඳව වැඩි අවධානයකින් වැඩි යෝනිසෝ මනසිකාරකින් වැඩි අප්‍රමාදයකින් යුක්තව කටයුතු කරන්න කරන්න අර දුවන අයියෙන් වේගෙන් දුවන විදුලි උත්පාදක යන්ත්‍රයක් අවබෝධ කරගන්න හදනට වඩා ඒක වේගය අඩු වෙනකොට අඩු කරලා අඩු කරලා අඩු කරලා නතර කරුවට පස්සේ නතර කරලා ඒක පිට ලෙල්ල ගැලෙව්වට පස්සේ කෑලි ගැලෙව්වට පස්සේ ලේසි වගේ දිගින් දිගට දිගින් දිගට මේ යන්ත්‍රය අපිට විච්ඡේදනය සිදු වෙනවා. ඒකේ අවසාන ඊටාම ගැඹුරු කෙලවරක් තමයි මේ ආයතන කියලා කියන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු මේ ධර්ම කොට අවබෝධ කිරීම නිසා මේ සඳහා විශේෂයෙන් ගෞරවයෙන් අනුකම්පා දීපු නිසා කරපු භාවනා අධ්‍යක්ීම ඇති නිසා තම තමන් කරගෙන යන වැඩ පිළිවෙලට මේක ඒකාන්තේ මස්ස සීලක් වේවා තවත් ගැඹුරකට කරගෙන යන්න කුසල ඡන්දේ පහළ වෙලා ඒ ආර්ය පරිේශනේ ඉගෙන කරගෙන යෑමට මේ ධර්ම කොටසත් හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව අදට නියමිත ධර්ම දේශනා පැය මෙතනින් සමාප්ත කරනවා. එත්තාවතාචම් මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචම් මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ ආනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාජනම්මේහි සංගතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු ආකාරද්ධාට බුම්මච්ඡා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සාසනං ආකාශත්ථාච බුම්මත්ථා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාදත්තාච බුම්මත්තා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං ගෝණා